උපදවා ලොවට අනුකම්පාවෙන් දේශනා කොට වදාළ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයටද අපගේ හදපිරි নমස්කාරය වේවා ලෝකනාත වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නයටද අපගේ හදපිරි নমස්කාරය වේවා ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල වැඩ සිටින නායක ස්වාමින් වහන්සේලා විහාරාධිපතීන් වහන්සේලා ප්‍රදාන කොට පූජනීය වූ වන්දනීය වූ මහා සංඝරත්නයන් අවසරයි. අද දින ධර්මානුශාසනාවෙහි දායකත්වය සමූහ වශයෙන් ලබාගෙන තිබෙන මෙදිරියට පැමිණි නොපැමිණි සදහැවත් දායක පින්වත්නි ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි වෙසක් සමය ළඟ ළඟම පැමිණෙනවා. වෙසක් දිනය හෙටයි. වේගයෙන් අවුරුදු අසිරිය නැති වෙලා ගිහිල්ලා ඒත් එක්කම කල් ගත වෙන්නත් කලින් අපිට වෙසක් සමරන්නට වෙසක් දිනය උදා වුණා. බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රි මංගල්‍ය අපි දැන් වර්ෂ ගණනාවක් තිස්සේ පිළිවෙතින් ස්වගේම ආමිසේනුත් සමරනවා. ඔබට මතක ඇති 2011 වෙසක් සැමරුවේ අපි පිළිවෙතින් පෙළ ගැසෙමුයි යන තේමාව යටතේ. මේ තේමාව කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ වෙසක් තෙමගුල නිමිති කරගෙන අපිට නැවත වතාවක් පිළිවෙත් පිරිය යුතුයි කියන එක සිහිපත් කිරීමක් තම තමා විසින් තම තමාට කරගත යුතුය. අන් කිසි පෝයකට පෙහෙවස් සමාදන් නොවන පින්වතුන් වෙසක් වලට පෙහෙවස් සමාදන් වෙනවා. හටසිල් සමාදන් වෙනවා. අන් කවරදාටත් වඩා පරිත්‍යාගශීලී නොවෙච්ච පුද්ගලයන් පරිත්‍යාගශීලී වෙනවා. බෞද්ධයන් පමණක් නොවේ අන්‍යාගමික ප්‍රජාව පවා දන් දෙනවා. ආමිෂ පූජා පවත්වනවා. ප්‍රතිපත්ති පූජා පවත්වනවා. අපි මේ පුදන්නේ බුදුරජාණන් වහන්සේවයි. බුදුරජාණන් වහන්සේ පිදීම තුල ආනිසංස ලැබෙන්නේ ඒ අදාළ පුදන පුද්ගලයාටමයි. ඇයි මේ බුදවරු ආමිෂයෙන් පුදන්නේ? ඇයි මේ බුදවරු ප්‍රතිපත්තියේ පුදන්නේ? මේ ලෝකේ අපේ ගෞරවයට පාත්‍ර වෙච්ච පිරිස ඉන්නවා. යම් කෙනෙක් අන් අයට වඩා දක්ෂ නම් එයා ගෞරවනීය කෙනෙක් වෙනවා. අපි හිතමුකෝ ගායනයෙන් කියලා. නර්තනයෙන්, රංගනයෙන් වෙන දැනුගත්කමකින් භාෂා ඥානයකින් අපි හිතමුකෝ වැඩිපුර එයාට වේගෙන් දුවන්න පුළුවන්. දුර පනින්න පුළුවන්. එතකොට ඒ අයට සමාජයෙන් ගෞරවයක් ලැබෙනවා. හැබැයි ඒ ඔක්කොම සාමිස. කෙලෙස් සහිත, ආශ්‍රව සහිත. නමුත් බුදුරුමේ ආමිෂ පූජාවට ලක් වෙන්නේ බුදුවරු තුළ තියෙන නිකලස් බව නිසා බලන්න දෙමෝපියන් මිය පරලෝ ගියාට පස්සේ ඇතැම් දරුවන් ඒ දෙමෝපියන්ගේ පින්තූර රාමු කරලා පිටියේ එල්ලනවා මල් මාලා පලන් දෙනවා ඇතැම් දූ දරුවන් පහම් පත්තු කරනවා සුවඳ මල් පූජකන අවස්ථාත් තියෙනවා නමුත් ඒ දරුවන්ට ඒ අම්මා තාත්තා පූජනීය වුණාට ඇතැම් විට ඒ ගෙදරම ඉන්න අනිත් ඥාතීන්ට ඒ අම්මා තාත්තා පූජනීය නැහැ. ඇතැම් විට ඒ අයගේ යාළු මිත්‍රයන්ට ඒ අම්මා තාත්තා පූජනීය නැහැ. ඒ ගමේ අයට පළාතේ අයට රටේ අයට ලෝකයේ අයට ඒ අම්මා තාත්තා පූජනීය වෙනවද? පූජනීය වෙන්නේ නැහැ. ඇයි? අම්මා තාත්තා කරලා තියෙන්නේ පටු සේවාවක්. සේවාවක් කරලා පටුයි. ඇයි පටුයි කියන්නේ? දූ දරුව වෙනුවෙන් කැප වෙලා අපි ගත්තොත් සේවක සේවිකා වෙනුවෙන් කැප වෙලා සමාගම කරන. ඒතර සමාගමේ සේවක සේවිකාව මේ සමාගම හිංකාරීවාව මිය පරලෝකියත් හුදන අවස්ථා දැක ගන්නට තියෙනවා. අපි ගත්තොත් ගායක ගායිකාවක් ගමුකෝ. මොන ලස්සනට ගීත ගායනා කරලා කාලය ගෙවෑමෙන් කලුරිය කරනවා. ප්‍රතිමාවක් හදනවා. අවුරුද්දකට සැරේයි පින්තාරු කරලා මල් මාලේ දාන්නේ. ඇතැම් විට දාපු මල් මාලේ අයින් කරන්නේ ඊළඟ අවුරුද්ද එනකොට. නේද? එතකොට මේ බුදුරජාන් වහන්සේලගේ පිළීම ඊට වඩා වෙනස්. බුදුරජාන් වහන්සේට මේ වන්දනාමාන කිරීමේදී ඒකෙදි මේ බෞද්ධයි කියලා කතාවකුත් නැහැ. බුද්ධිමත් බව තමයි හේතු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ පුදනවා බුද්ධිමත් මිනිස්සු. මිනිස්සු විතරද? නෑ. බුදුරජාණන් වහන්සේ පුදනවා දේවින්ද නාගින්ද නරින්ද පූජිතෝ තතේව සෙට්ටේහි මනුස්ස පූජිතෝ තම් වන්දත පංචාලිකා භවිත්වා බුද්ධෝහවේ කප්ප සතේහි දුර්ලභෝ බුදුරු කල්ප ගණනුත් ලෝකෙට දුර්ලභයි ඒක නිසා ඒ බුදුරුම පුදනවා දෙවිවරු බ්‍රහ්මයෝ නාගයෝ ඇතැම් අමනුෂ්‍යයන් පවා බුදුරජාන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගෙන ඉන්නවා. ඒක ආටානාටේ සූත්‍රයේ තියෙනවා. ඇතැම් අමනුෂ්‍යයෝ ඉන්නවා බුදුරජාන් වහන්සේගේ ශාස්ත්‍රෝත්වයේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේට කැමති. ධර්මයට කැමති. සංඝයාට කැමති. පන්සිල් රකින්නට කැමති. හැබැයි ස්වල්ප පිරිසක්. එහෙනම් මේ අමනුෂ්‍යයන්ට පවා බුදුගුණ දැනෙනවනේ. එතකොට ඒ අය ශක්ති පමණින් බුදුරජාන් වහන්සේව පුදනවා. ආමිෂයෙන් මලින් පුදනවා. සුවඳ දුමින් පුදනවා. සුවඳ ද්‍රව්‍ය වලින් පුදනවා. පහන් ආලෝකයෙන් පුදනවා. විදුලි ආලෝකයෙන් පුදන වර්තමානයේ වගේ නා. විවිධ පූජා ද්‍රව්‍යයන්ගෙන් බුදුරජාණන් වහන්සේව පුදනවා. බුදුරජාණන් වහන්සේ පුදන අයට මහා පින්ඵල රැස් වෙනවා. ප්‍රතිපත්තියෙන් පුදනවා. කොහොමද ප්‍රතිපත්තියෙන් පුදන්නේ? බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළසේක. උන්වහන්සේව සරණ යාම මැනවි. සිරි සදාම් සරණ යාම මැනවි. ශ්‍රාවක සංඝයා සරණ යාම මැනවි කියලා මේ ශ්‍රාවකයෝ දෙවි මිනිසුන් දිවි හිමියෙන් තෙරුවන් සරණ යනවා. සතුන් මැරීමෙන් වැළකීම මැනවි. සොරකමින්, කාම මිත්‍යාචාරයෙන්, බඹසරින්, මුසාවාදයෙන්, සුරාපානයෙන් උන්වහන්සේ පිදීම මැනවි කියලා සීලයෙන් උන්වහන්සේ පුදනවා. භාවනාවෙන් පුදනවා. නුවණින් විමස විමසා ධර්මාවබෝධී මාර්ගඵල ලැබීමෙන් උන්වහන්සේව පුදනවා. ඒතර මේ වගේ ලෝකේ වෙන කිසිම කෙනෙක්ව පුදන්නේ නැහැ. ආමසයෙන්ුත් පුදනවා ප්‍රතිපත්තියෙන්ුත් පුදනවා. මේ ඒ කාල වකවානුව. ඒක නිසා වෙසක් දවස උදා වෙන්නේ හෙට නිසා අද 28 වෙනිදා නිසා හැමදෙනාම දන්සල් කටයුතු වලට සම්බන්ධ වෙන එක හොඳයි. විසක් තොරණ, විසක් පහන් කූඩු, ආලෝක පූජාවන් සම්බන්ධ වෙන එක හොඳයි. නමුත් හෙට දිනය වෙන් කර ගන්න ඕනේ අටසිල් සමාදන් වීම පිණිස. වෙසක් දවසක අෂ්ටාංග සීලයක් වගේ උතුම් ගුණයක් සමාදන් වුණාට පස්සේ ඒක අනුස්මරණීයයි. අනිත් එක තමයි දානි කන්දක් හදලා පූජා කරනවට වඩා එකම එක දවසක් සිල් සමාදන් වෙලා රැස් වෙන පින මහානුභාව සම්පන්නයි. ඒක අපි තේරුම් ගන්නට ඕන. තේරෙනවද? දානයේදී අපිට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. කාලය, ශ්‍රමය, විශේෂයෙන් ධනය කැප කරන්න වෙනවා. සීලේදී අපිට ධනය කැප කිරීමක් නැහැ. සිල් සමා සිල් සමාදන් වෙන්න කවුරුත් සල්ලි අය කරන්නේ නේද? තමන්ට තනියෙන් උනත් පෙහෙවස් සමාදන් වෙන්නට හැකියාව තියෙනවා. අපි බොහෝ විට කරන්නේ පැවිදි උතුමන් වහන්සේ නමක් ඇසුරු කරගෙන උන්වහන්සේගෙන් සිල් ඉල්ලනවා, සිල් ලබා ගන්නවා. ඒතර උන්වහන්සේ අපිව සිල් සමාදන් කරන සීලෙ පීඨෝනවා. ඒක වඩාත් උචිතයි. එතකොට මේ විසඟේවත් අපි කල්පනා කරන්නට ඕනේ පෙහෙවස් වැනි උතුම් ප්‍රතිපත්තියක් පුරාගෙන ජීවිතයේ අලුත් පැත්තකට යොමු කරගන්න. මොකද දැන් සිල් ගත්තත් එකම පිරිසක් තමයි සීල් රැකගෙන යන්නේ. සීල් නොරැක කෙනෙක් සීලෙට එනවා කියන එක බොහෝ විට වෙන්නේ නැහැ. ඇතැම් අය සීල් ගන්න ලැජ්ජයි. ඇයි? අනිත් අය නිකන් වපරයෙන් බලයි කියලා. ඇයි මේ සමාජයේ මිනිස්සු කියනවා වැඩක් නැහැ මේ අය සීල් ගන්නෑ. ගුණ පුරන්නේ ඒ සිල් ගන්නෑ ගුණ පුරන්නේ නැහැ කියන කෙනා කල්පනා කරගෙන සිල් ගන්න ඕන ගුණ පුරන්න ඕන කියලා සිල් සමාදන් වුණා කියනකෝ ඒකට දොස් කියනවා ආන් ඇවිල්ලා ඉන්නවා. එයාගේ සීලය අපි නොවැදන්නේ. ඒ සුදු පිරුවට දාගෙන හිටියට බොරුවට. එහෙම දොස් කියනවා. නැතනම් මේ දොස් කියන ඕගොල්ලෝ වෙසක් වලට එතන සිල් ගන්න. ඉතින් වෙසක් වලට විතරවත් සිල් ගන්න එක වටිනවද නැද්ද? කොච්චර වටිනවද? එහේ මොකෝවත්ම නැති එකේ නැත්තර නැති වෙලා යන්නේ එකේ දොළොස් පෝයට එක පෝයක් හරි සිල් සමාදන් වෙනවා නම් ඒක ඇත්තෙන්ම වටින්නේ නැද්ද? ඇත්තෙම වටිනවා. එහෙනම් මේ බෞද්ධ සමාජයේ ಗುಣ පිරුවේ නැතත් බන්නවා. ಗುಣ පිරුවත් බන්නවා. ඒක නිසා ලෝකේ කයි කතන්දර තුල අපිට ಗುಣ ධර්ම දියුණු කරගෙන යන්නට බෑ. පැවිදි අපිටත් එහෙමයි, ගිහි ඔබටත් එහෙමයි. ඒක නිසා බුදුවරු පහළ වෙන්නේ ප්‍රධානම ඉලක්කයක් ඇතුවයි. ඒ තමයි ලෝක සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දෙන්නයි. ලෝක සත්‍යයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා දීමේදී උන්වහන්සේ මූලිකවම ශ්‍රාවකයන්ට කියන්නේ අනුකම්පා කරන්න. ලෝකානුකම්පාය. අත්තාය හිතාය සුඛාය දේ මනුස්සාන. මේ ලෝකයේ යහපත වැඩ හිතසුව පිණිස අනුකම්පා කරලා දේශේත වික්‍රේ ධම්මා ධර්මයේ පවසන්න. ආදි කල්යාණ සීලස්කන්ධය ගැන මජ්ජී කල්යාණ සමාධි ස්කන්ධය ගැන පරිෝසాన කල්යාණ ප්‍රඥා ස්කන්ධය ගැන සාත්තක් ධර්මයේ අර්ථය කියලා දෙන්න කියනවා මේ මේ රටේ ලෝකෙ දෙන විවිධ මේ දේශපාලන කයි කතන්දර නෙමෙයි එක එක්කිනාව විවේචනය කිරීම ගැරහිල්ල නෙමෙයි විහිළු තහළු නෙමෙයි අසභ්‍ය වදන් නෙමෙයි එන මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි තමන්ගේ මතේ නෙමෙයි කියලා දෙන්න කිව්වේ මොකද්ද ශ්‍රී සද්ධර්මයේ කියලා දෙන්න කිව්වා. සාත්තම් අර්ථ සහිත ධර්මයේ සබ්යංජන තේරෙන වචන වලින්. ඒ ධර්මයේ කියලා දෙනකොට වචන අරගෙන විස්තර කරන්න කියනවා. දැන් ගැඹුරින් මේක කියලා දුන්නාට පස්සේ ගැඹුරින් තේරෙන අය ඉන්නවා. හැබැයි හරි අඩුයි. ගැඹුරු වදනක් අරගෙන ඒක ලිහිල් කරලා තේරුම් කරාට පස්සේ සියලු දෙනාම මේක දැනගන්නවා. දැන් මම මාතුකා පාඩහට තබා ගත්තනේ. සම්දික්තිකෝ භගවතා ධම්මෝති කියලා. භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ සාන්දෘෂ්ටිකයි. සාන්දෘෂ්ටිකයි කියන එක කෙනෙක් එකපාරටම තේරුම් ගන්නවා. තව කෙනෙක් උඩ බිම බලනවා. මොකද සාන්දෘෂ්ටික වෙන්නේ? එයාට දන්නේ නෑ එතනින් එහාට. එතකොට ඒකට තමයි ධ්‍යාන ජන තියෙන්නේ. ධර්මයේ සම්දික්තික වන්නේ කුමක් නිසාද? තුරීක විග්‍රහ කරන්නට ඕනේ. නැබැයි උන්වහන්සේ මේ ධර්ම ප්‍රචාරයේදී පවා සරල ක්‍රමයක් අනුගමනය කළා තියෙනවා. සබ්බ්‍යංජන. කේවල පරිපූර්ණ. මුළු මනින්ම පිරිපුන්. මේ ධර්මය දැන් පරණ වෙච්ච එකක්. අසවල් කාලේ මේ කොටස හැලිලා. දැන් මේක මේක කියාගන්න බැරි වෙලා. එහෙම අපරිපූර්ණ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පරිපූර්ණයි. කේවල පරිපූර්ණං පරිසුද්ධං Brahmacharyan අභිවදන්ති. පිරිසිදු නිවන් මගම දේශනා කරන්න කියලා දේශනා කරනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු නිවන් මග උන්වහන්සේ විසින්ම ප්‍රධාන ಗುಣ හයකට බෙදනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ භාගතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය කියන එක. ස්වාක්ඛාතු සු අක්ඛාත අක්ඛාත කියන්නේ දේශනා කරනවා සු කියන්නේ මනාකොට සු කියන එකේ අක්ඛාත කියන එක එකට එකතු වෙනවා හරි එතකොට ස්වාක්ඛාත කියලා කියන්නේ මේ ධර්මයේ ඉතා හොඳින් මනවින් දේශනා කරලා තියෙනවා මේ ධර්මයේ ඉතා හොඳින් මනවින් දේශනා කරලා තියෙන්නේ කුමක්ද මේ ධර්මයේ තුල කුමක්ද මනවින් ඉතා හොඳින් දේශනා කරලා තියෙන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන දුගතිය ගැන ස්වර්ගය ගැන මෙලොව ගැන පරලොව ගැන ලෞකික දියුණුව ගැන ලෝකෝත්තර දියුණුව ගැන අපාය ගැන දිව්‍ය ලෝක ගැන තමන් ගැන අනුන් ගැන ඊටා හොඳින් මනවින් දේශනා කරලා තියෙනවා. කියන්නේ ධර්මයේ කරා පැමිණිච්ච කෙනෙකුට අකරමං වෙන දෙයක් නැහැ. ධර්මයේ කරා පැමිණෙනවයි කියලා යම් කෙනෙක් අතරමං වෙනවනම් එක්ක එයා අහපු බණ වැරදි. එහෙම නැත්නම් එයා තේරුම් ගත්ත විදිහ වැරදි. ඒක ඉතා හොඳින් අපි අවධාරණය තේරුම් ගත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉතා හොඳින් මනවින් දේශනා කරලා තියෙනවා. සම්දිත්තිකෝ අදමාත්‍රකාව ධර්මයේ හැසිරෙන කාලේ ප්‍රතිඵලات විඳින්න පුළුවන්. ධර්මයේ හැසිරෙන කාලෙම එයාට ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. අපි හිතමුකෝ අපි ධර්මයේ හැසෙන්න අද කියලා. එතන මේ කාලවකවානු මේ මිනිස් ජීවිතය කියලා. මේ මිනිස් ජීවිතයේ තුලම ප්‍රතිඵල උපද්ද ගන්න පුළුවන්. එහෙනම් මේ ධර්මය අනාගතයට බාර කරන ධර්මයක් නෙමෙයි. පස්සේ බැරිය. එහෙම එකක් නෙමෙයි. මේ ධර්මයේ ප්‍රතිඵල ධර්මයේ හැසිරෙනකොට ඉස්මතු වෙනවා. මම දැන් ඒක ඔබට කියලා දෙනවා. ඔබට අවබෝධ කරගන්න පුළුවන්ද හිතට රාගයක් ඇති වුණාට පස්සේ දැන් මගේ හිතේ තියෙන සරාගී බව කියලා. තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ සම්දික්තික බව කියලා කියන්නේ. තමා තුළ තියෙන සරාගී බව තමා තේරුම් ගත්තා. ඒ පැවතිච්ච රාගය දුරු වෙලා යනවා. රාගය එක දිගට පවතින්නේ නැහැ. අපි හිතමු අපි කෙනෙක් ගැන සරාගී බවක් ඇති කරගෙන ඉන්නවා. සරාගීව ඇති කරගත්ත කෙනා අපිව රවට්ටනවා. වංචනික විදියට අපිව මුලා කරනවා. එහෙනම් අපිට මොකක් හරි බරපතල වංචාවක් කරනවා. දැන් මේ හිතේ තිබ්බ ලෝභය, සරාගී බව ඒ විදිහටම පවතිනවද? එයාම මට ඕනේ කියලා නෑ. ඊට පස්සේ මොකද ඇති වෙන්නේ? මෙයා මට මෙහෙම කරා කියලා තරහක් ඇති වෙනවා. එහෙනම් පැවතිච්ච රාගය අනිත්‍යයි. ඇතිවිද ආලයේ ප්‍රේමයේ සෙනෙහස දයාව ලෝභය විවිධ නම් වලින් හඳුන්වන රාගය නিত্য නම් සදාකාලික නම් ස්ථිර නම් මේ ලෝකේ කිසි කෙනෙක් වික්කසාද වෙන්නේ නේ කිසි කෙනෙක් තව කෙනෙකුට ප්‍රේම කරලා අනියම් සම්බන්ධයක පැටලෙන්නේ ඇයි එයාම මට ඕනි කියලා බෙල්ලෙවල දාගන්න මට්ටමටම ගෙදරට තර්ජනය කරලා විවාහ වෙන අය අවුරුදු දෙකක් යනකොට දික්කස දෙන අවස්ථාවක් තියෙනවා. නැද්ද? තියෙනවා. ඇයි? ඒ ඇති වෙච්ච ඒ චිත්ත සංකල්පන අනිත්‍යයි. සරාගීවව සරාගීවව හැටියට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ධර්මයේ සම්දිට්ඨික ගුණයක්. මේ ජීවිතෙදි මම තේරුම් ගත්තේ මොහොතෙම. මෙන්න සරාගී බව. ඒ සරාගී බව නැති වෙනවා. ඊට පස්සේ හටගන්නේ මොකද්ද? රාගය දුරු වෙච්ච බවක්. අපි උදාහරණයක් වශයෙන් ගමු චිත්‍රපටියක් නරඹනවා. රූපවාහිනී ඉදිරියේ වාඩි වෙලා. දැන් මේ චිත්‍රපටියේ තියෙනවා ප්‍රේම කතාවකුත් තියෙනවා. ත්‍රාසයක් බීතියක් තියෙනවා. හාස්‍යයක් තියෙනවා. ප්‍රේම ජවනිකාව යනකොට ගීත ගායනා කරනකොට නටනකොට අපිට රාගයක් හට ගන්නවා. ඔනෙල ප්‍රධාන නළුවට හෝ නිලියට දුෂ්ටව ඇවිල්ලා ගහනවා. බලපෑම් කරනවා. ගෑන ළමයි වැදගෙන යනවා. දැන් හටගන්නේ මොකද්ද? තරහ. ගීතේ නටන වෙලාවට සරාගී බව තුල හිටියා. ඒක නැති වුණා. ඒ දෙන්නට ඇවිල්ලා ගහලා ඇදගෙන යනකොට. ආයි ඒ දෙන්න අනිත් අයට ගහලා ජය ගන්නවා. ආයි ලෝභෙට හිත වැටෙනවා. ඕන හතුරු ඇවිල්ලා ආයි මේගොල්ලන් ඇදගෙන ගිහිල්ලා මොකක් හරි ආයුධයක් බෙල්ලට තියෙනවා. මේගොල්ලන්ට හානි කරනවා. එතකොට බය ඇති වෙනවා. දැන් මේ කොල්ල මැරෙයිද? කෙල්ල මැරෙයිද? ඊළඟන මක් වෙයිද? ඔන්න ඊළඟට එනවා විකට ජවනිකාවක්. අපි hina වෙනවා. මුළු ජීවිතේම චිත්‍රපටියක්. රාගයෙන් තෙත් වෙලා, ද්වේෂයෙන් කුපිත වෙලා, මෝහයෙන් අන්ධ වෙලා හාස්යෙන් හොඳටම නොමග ගිහිල්ලා ඊට පස්සේ කියනවා එයක් මලානේ අනිත් අය කියනවා හැබෑට එයා කොහොම හිටියේ කෙනෙක්ද ආ ඒ ප්‍රකාශ කරන කෙනත් ඒ தත්තරපත් වෙනවා කියන එක බොහෝ විට අපිට හිතෙන්නේ තරහක් ඇති වෙන වෙලාවට තේරුම් ගන්න බලන්න මෙන්න තරහ කියලා. ධර්මයේ එපමණකින්ම සම්දිත්තිකයි. එයා ඒ මොහොතේම දැනගත්තා මේක තරහ කියලා. ඒ තරහ ඇති වෙලා තරහ නැති වෙනවා. දැන් අපි තරහ වෙච්ච අයත් එක්ක සදාකාලිකව තරහෙන් ඉන්නවනේ. නේ? සදාකාලිකව තරහෙන්නේ. දැන් දේශපාලන ශාස්ත්‍රය ගන්නකො. දේශපාලන ශාස්ත්‍රය දැන් බොහෝ විට කියන්නේ දේශපාලනය ගැන මහතුරු දේශපාලනය තුළ සදාකාලික හතුරුත් නැහැ සදාකාලික මිතුරුත් නැහැ. ඇයි ඒ? ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක තමයි දෝලණය කියලා කියන්නේ. ඒක තමයි වෙනස් වීම, පරිණාමය, විපරිණාමය කියලා කියන්නේ ඒක තමයි. තේරෙනවද? අද හතුරා හිට මිතුරා. අද මිතුරා හෙට හතුරා වෙන්න බැයිද? පුළුවන්. බලන්න බොහෝ දෙනෙක්ගේ වර්තමාන වෙලාවට හතුරු වෙලා තියෙන කාලයක්ම ළඟින් මැසේජ් කරපු අය. ඒත් අනිත් අය කියනවා කොහොමද මේගොල්ලෝ දිවෙන් දිව ගටාගෙන හිටියේ? එක බත්පතේ මේගොල්ලෝ එක බත්පත අනුභව අනුභව කළේ. කර රට දාගෙන ගමන් ගියේ. දෙන්නට දෙන්න නැතුව බැරි වුණා. අද කොහොමද වෛරක්කාරය වෙලා තියෙන්නේ කියන්නේ නැද්ද? දැක්කද? ඒතර මේ අස්පනා අපිට තියෙන ප්‍රතිඵල. එතකොට ද්වේෂය ද්වේෂයක් හැටියට අවබෝධ කරගන්න ඕනේ. ද්වේෂය නැති බව, දේශයක් නැති බවයි කියලා හඳුනගන්න ඕනේ. අනවබෝධය නම් වූ මෝහය මෝහයක් හැටියට අවබෝධ කරගන්න ඕනේ. අවබෝධය අවබෝධයක් හැටියට හඳුනගන්නත් ඕනේ අමෝහය. මෙපමණකින්ම ධර්මයේ සම්දික්කයි. ඒ විතරක් නෙමෙයි. ද්වේෂයක් ඇති වුණාට පස්සේ හිතේ ඇතිවෙන සහනයක්ද අසහනයක්ද? අසහනයක්. නේ කිපෙනවා ඇඟ රත් වෙනවා ඇස් උඩ යනවා මේ චවි වර්ණේ පවා හැමේ පාට පවා විરૂපී වෙනවා විකෘති වෙනවා ඔබ දානයක් දෙනවා හිත පහදගෙන පහන් සිතින් ධර්මයක් ශ්‍රවණී කරනවා සමත හෝ විදර්ශනා භාවනාවක නියැලෙනවා අනිත් අයකින් ඔයා හරි පින් පාටයි ලස්සනයි දැක්කද සම්දික්තික බව. දුෂ්ටකමත් සම්දික්තිකව අත්දකින්න පුළුවන්. මෛත්‍රී සහගත බවත් සම්දික්තිකව අත්දකින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්නද. මෙහෙම බලමුකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍යනේ. උන්වහන්සේ දේශනා කරනවා ඉපදීම දුකයි. මේ ජීවිතේ ඉපදීමේ දුක අපි අත්විඳිනවද නැද්ද? දැන් මේ සියලු ප්‍රශ්න ඉපදිච්ච දවසේ ඉඳලා නෙමෙයිද? දැන් බලන්න ඉපදුනාට පස්සේ අපිට මූලික වශයෙන් බලපාන ප්‍රධානම විසඳ ගන්න බැරි ගැටලු කීපයක් තියෙනවා. බඩගින්න විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්ද? බඩගින්න විසඳුන්නේ නැහැ. කොච්චර ආමාශයට ආහාර දැම්මත් පුච්ච පුච්චා නැති කරනවා. ආයි මොකද වෙන්නේ? ආයි දාන්න ඕනි. ආයි දිරවනවා. ආයි දාන්න ඕනි. මිය යනකම් මේක අවසන් වෙනවද? අවසන් වෙන. පිපාසය වැසිකිලි කෙසිකිලි යාම පිටෙන් සෙමෙන් වාතයෙන් හටගන්නා රෝගාබාධ අවසන් වෙනවද? අවසන් වෙන මොන විටමින් જાතිය ගත්තා? මොන කෙනෙක් කෙසඟව ඉන්නවා? වෛද්‍යවරු කියනවා එයා මේ විටමින් එක ගන්න. මේ මේ පලාවර ගනුබව කරන්නේ. මේ හාල්ව මේ මේවෙන් විතරක් බත් කන්න. මොකද මෙයා හොඳට ගන්නවා. වෛද්‍ය උපදෙස් අනුව. ටිකක් කාලයක් යනකොට මෙන්න මෙයා හොඳට පිම්බිලා අඳුර ගන්නත් බැ අනිත් අයට. ඊට මෙයාට පොඩ්ඩක් දුර යන්න බැ හති. ඊට අනිත් අය කියනවා "ඔයානම් බලාගත්තොත් හොඳයි චෙක් අප් එකක් දාගන්න." යන්න අසවල් තැනට ගිහින් තැනක් පෙන්නනවා. ඔන්න යනවා පරීක්ෂා කරනවා. කියනවා "ඔයාට කොලෙස්ටරෝල්" ඔන්න ලේ පරීක්ෂා කරනවා. සීනි වලට දැන් ළඟයි කියනවා. හරි? ඔයාට දැන් අදිරිදුරි පීඩනය තියෙනවා කියලා කිනේරස් මොකද කරන්නේ? අර මහත් වෙච්ච ඇඟ බස්ස ගන්න ඕනේ. ඊට පස්සේ ඇවිදින්න ඕනේ. දුවන්න ඕනේ. ව්‍යායාම කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා අසවල් කෑම ඔයාට තහන. අසවල් බීම જાති වලට තහන. පෙන් රස සපුරා තහන. ඊට පස්සේ මෙයා ඒකට ඔට්ටු වෙනවා. නේ? දැන් මේවා අපි අත්දකින්නේ නැද්ද අපේ ජීවිතේ? ඉපදීම නිසා උරුම වෙච්ච අරුබුද. නමුත් අපි මේ ශරීරයක් එක්ක ඔට්ටු වෙවි මේක ස්ථාවර කරගන්න හදනව මිසක් ධර්මයේ තුල ස්ථාවර වෙන්න හදනවද බොහෝ දෙනා. මේ ශරීරයේ ස්ථාවර කරගන්න හැදුවට මේ ශරීරය ස්ථාවර කරගන්න බෑ පින්වත්නි. මේ ශරීරයේ මූලික ලක්ෂණය තමයි අනිත්‍ය වෙනස් වී වෙනස් වීම අනිත්‍ය දුක්ඛ යම් තැනක තියෙන වෙනස් වීම නම් ඒ වෙනස් වීම තුළ අපිට උපදින්නේ දුක ඒ වෙනස් වෙන දුක්ඛිත දේ තුළ තියෙන්නෙම තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි ධර්මතාවයමයි අනත්ත කියලා එකට කියනවා අනාත්ම බලන්නකෝ අපේ වශයෙන් පවත්වන්න පුළුවන් මොනවද කියලා නේ අපේ වශයෙන් පවත්වන්න පුළුවන් මොකවත්ම නැහැ සියල්ල සිද්ධ වෙන්නේ ධර්මතාවයකට අනුවයි ස්පර්ශයට අනුවයි. එතකොට ඉපදීමේ දුක අපි අත්විඳිනවා. කොයි ජීවිතේද? මේ ජීවිතේ. අර එක්තරා මේ විමානවත්වයේ තියෙනවා මේ විමාන වස්තුව මේ ගැන මේ කියන්නේ විමානය ගැන දෙවිවරු ගැන විස්තරයක් එක්තරා දෙවි කෙනෙක් මේ ගැල් කණ්ඩායමකට කාන්තාර මාර්ගයේදී මුණ ගැහිලා අනුශාසනාවක් කරනවා. තේරිස්සක කියන දෙවියා. කලින් මේ පායාස කියන රජුරුව තමයි සේරිස්සක දෙවියන් හැටියට උපන්නේ බෝමාට දෙවියෙක් වෙලා කාන්තාරයක. ප්‍රදේශයක් බාර සීමා වාසී දෙවි කෙනෙක් හැටියට උපන්නා. පායාසි රජුරුව සේරිස්සක දෙවිය පුත්‍රයා නමයි. ඒ ගැල් කණ්ඩායමක් එක්ක මේ කතා කර කර ඉන්නකොට ඒක පාටම ඒ දෙවියන් මේ දේව පිරිස අතර සැලීමක් හට ගන්නවා. ගැළවීමක් හට ගන්නවා. එතකොට මේ ගැල් කණ්ඩායමේ මිනිස්සු අහනවා මේ දෙවිඳුනි මේ දේව පිරිස අතර නොසන්සුන්කමක් හටගත්තා. යම්කිසි කලබලයක් හටගත්තා. ඒ කුමක් නිසාද? දෙවිඳුනි බලන්න මේක තියෙන මහරි රුකක් ඔය තියෙන්නේ. මහරි ගහක්. ඔය මහරි ගහේ මල් පෙති වැටෙන ඔබල දැක්කද? දැක්ක දේවයිනි. ඒකෙන් අදහස් කරන්නේ මිනිසුනේ අපි දිව්‍ය ලෝකේට ඇවිල්ලා දැන් අවුරුදු 100ක් ගත වුණා කියන එකයි. දිව්‍ය ලෝකෙට ඇවිල්ලා අවුරුදු 100ක් ගත වුණාට පස්සේ මේ මහරි ගහේ ඔන්න මල් පෙති වැටෙනවා. එතකොට තේරුම් ගන්නවා දැන් 100යි කියලා. ආයි 200ක් වෙනකොට මල් පෙති වැටෙන්නේ. තව අවුරුදු 100කින්. 300 වෙනකොට තවත් 100කින්. කැලෙන්ඩර් ක්‍රමයක් ඔරලෝසු ක්‍රමයක් නෙමෙයි නම් තියෙන්නේ. තේනවද? අර ඒ වගේ ලෝකයේ තියෙන ওই සංඥා හඳුනා ගන්න පුළුවන් ක්‍රම. එතකොට බලන්න දෙවියන් පවා තිගෙස්සෙනවා. අනේ අපි දැන් මේ දෙවියන් අතරට ඇවිල්ලා මෙච්චර කල් ගත වුණාද? මේ මිනිස්සුම කියන්නේ නැද්ද? දන්නේම නෑ මට 50ක් වුණානේ. ලබන අවුරුද්දේ මට 60යි. කියන්නේ නැද්ද? කියනවා. ඊට පස්සේනේ ආගමට දහමට බව නැඹුරු වෙන්නේ. එහෙනම් මේ ධර්මයේ සම්දිත්තික බව අපි එදිනදා මේ පරිසරයේ මත් දකිනවා. අර නුවණමද නිසා මේක තේරුම් ගන්න බැරි කමක් තියෙන්නේ. එතකොට ඉපදීමෙන් ජරාවටපත් වීමෙන් ලෙඩ හැදීමෙන් ජීවිතය අහිමි වීම නම් වූ මරණයෙන් අපි අත් විඳ විඳ අත් දැක දැක ඉන්නේ. බලන්න ජීවිතයක් ගත්තට පස්සේ පොඩි කාලේ ඉඳලා මරණය දක්වා ප්‍රේයන්ගෙන් වෙන්වීම නිසා කොච්චර අපි විඳවලා තියෙනවද? විඳවනවද? නේ? ප්‍රේයන්ගෙන් වෙන්වීම කොච්චර තියෙනවද? අපි ගත්තොත් පාසල් යන කාලේ එනවා. අම්මා තාත්තා ළඟ පුංචි දරුවා ඉන්න ආසයි. නමුත් ඒ දරුවා එතනින් සමවරම් පාසල් යා යුතුයි. ප්‍රේයන්ගෙන් වෙන්වීම මේ මොහොතේ අත්දකින්නේ නැද්ද? ඒ කියන්නේ දාලා යනවා කියන එක නේ මේ කියන්නේ. ඒ මොහොතේ දුකත් විඳිනවා. ඊට පස්සේ ඔන්න පාසලේ සම්බන්ධතා හැදෙනවා. ගමේ පාසල නම් ඔන්න ගමේ පාසලේ නගරේ පාසලකට යන්න වෙනවා. පරණ යාළුවා තරින් වෙනවද නැද්ද? ප්‍රියයන්ගෙන් වෙන්න වෙන්න වෙනවා. පන්තියෙන් පන්තිය මාරු වෙලා සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට. උසස් පෙළට පස්සේ තමයි ඔන්න පාසල් මාතාව ගැන නිසදෙස් මතක් වෙන්නේ. කතන්දර මතක් වෙන්නේ. ಗುಣ ගායනා ගීතිකා මතක් වෙන්නේ. විශ්වවිද්‍යාලය යනවා. එතනින් සමුගන්න වෙනවනේ. කොටිම ඔබ රැකියාව කරනවා. රැකියාව අවුරුදු 10ක් 12ක් වෙන්නත් පුළුවන්. 20ක් 25ක් 30ක් උපරිම 35ක් වෙන්නත් පුළුවන්. විශ්‍රාම යන්න සිද්ධ වෙනවා. උත්සව තියෙනවා කඳුළු හලන්නේ නැද්ද? සේවාවේ රැඳලා ඉන්න අයත් අඬනවා සේවාවෙන් අස්විලා යන කෙනත් දුකටපත් වෙනවා. මේ පරිණාමය ප්‍රියයන්ගෙන් වෙන්වීම ප්‍රේයන්ගෙන් වෙන්වීම අපි මේ ජීවිතයේ කොච්චරනම් අත්දකින්නවද? සම්දිත්තිකයිනේ. ඒ වගේම ප්‍රේයන්ගෙන් වෙන්වීම එක බැඳිලා එන තව එකක් තියෙනවා. ඒ මොකද්ද? අප්‍රියන් හා එක්වීම. ප්‍රිය කෙනා අපිව දාලා යනකොට අපි අකමැති අප්‍රිය අමනාප කඳුල, දුම්නස, සාංකාව, තනිකම, පාළුව අපිට දැනෙන්නේ නැද්ද? ප්‍රේයන් අපිට අහිමි වෙනකොට අප්‍රියන් අපිට එකතු වෙලා දැක්කද? එතකොට මේ ධර්මතාවය මේ දිනදා පරිසරයේ ක්‍රියාත්මක වෙන සජීවීව. නමුත් මේ සාන්දෘෂ්ටික බව, සම්දිත්තික බව අපි අත්දැක ගන්න නම් පින්වත්නි, අපි නුවණම පාවිච්චි කරන්න ඕනේ. ප්‍රඥාව මෙහෙවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි බලන්න මේ දුක් උපද්දන්නේ තණ්හාවේ. අපිට මේ ජීවිතේ යම් තාක් දුක් හට අරන් තිනවනම් දුක් හට ගන්නවනම් යම් දුකකින් කනස්සල්ලකින් ඉන්නවනම් ඒකේ අභ්‍යන්තරික කතාව තණ්හාවමයි. වෙන දෙයක් නෙමෙයි. පුද්ගලයෙක් නිසා වෙන්න පුළුවන්. භෞතික දෙයක් නිසා, ධනයක් නිසා, වස්තුවක් නිසා, ඉඩමක්, ඉවසක්, වාහනයක් නිසා වෙන්න පුළුවන්. අපේ හිත කැමැත්තෙන් පවත්වන තැනක් තියෙනවා. අපේ හිත බැසගත් තැනක් තියෙනවා. වෙනස් වීම හමුවේ ඕන් දුක හට ගන්නවා. සත්වයා දුකට මැදි වෙනවා, දුක් විඳිනවා. ඒක ඇති කළා දෙන්නේ තණ්හාව නිසා. දුක්ඛ සමුදය තණ්හාව කියුවේ ඒකයි. එතකොට මේ දුක්ඛ සමුදය හේතු වෙන තණ්හාව කාම තණ්හාව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. භව තණ්හාව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. විභව තණ්හාව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ත්‍රිවිධ තණ්හාවම දුක් දුක හදන හේතුන්. මේ තණ්හා තුනෙන්ම කරන්නේ මොකද්ද? දුක උපද්දන එක. කාම භව විභව. ඒක අපි මේ ජීවිතය අත්දකින්න පින්වත්නි. දැන් මේක කාම ලෝකය. අපි ජීවත් වෙන ගෙවල් වලට අපි ඇලිලා නැද්ද? අපි පරිහරණය කරන වාහන වලට අපි ඇලිලා නැද්ද? අපේ බැංකු පොතේ තියෙන සල්ලි වලට අපි ඇලිලා නැද්ද? අපේ දරුවන්ට අපි ඇලිලා නැද්ද? අපේ නිවසේ සිටින සමාජික සමාජිකවන්ට අපි ඇලිලා නැද්ද? යහළු මිතුරන්ට? රූපවාහිනී වැඩසටහන් වලට ඇතැම් ප්‍රියමනාප රූපවාහිනී වැඩසටහන් දිගටම ක්‍රියාත්මක වෙලා වෙලා වෙලා වෙලා ඔන්න කියනවා ලබන සතිය අවසාන කොටස දුක් වෙන්නේ නැද්ද? දුක් වෙනවා. දුකට හේතුව මොකක්ද එතකොට? ඒකට ඇලුම් කිරීම නෙමෙයිද? හැමතැනම තියෙන ඕකයි. දුක්ඛ සමුදය තණ්හාවයි කියන එක අපිට මේ ජීවිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒක දැක ගන්න නම් ඇහක් තියෙන්න ඕනේ. මොන ඇහක්ද? දහම් ඇසක් තියෙන්නට ඕනේ. තණ්හාවක් නැත්තම් දුකක් නැහැ. දැන් බලන්න ආශාවෙන් අල්ලගෙන ඉඳලා ඉඳලා ඉඳලා කෙනෙක් කල්පනා කරනවා මේක දීලා දානවා. ඇතැම් විට දෙනකන් එයාට දන්නේ නැහැ සහනයක් මෙච්චර සහනයක් තියෙනවයි කියලා. නමුත් යමක් අතහැරියට පස්සේ අල්ලගෙන හිටියට වඩා සහනයක් තියෙනවද නැද්ද? තියෙනවා. අපි කියනවා පෝ ඒකේ නිදහස් වෙච්ච එක හොඳයි. අමෝ දැන් ඉතින් නිවන් දැක්ක වගේ කියලා එතමුන් කියන්නේ නැද්ද? මෙච්චර විඳෝ විඳෝ හිටියා. ඇති අන්තම් අපි බේරුණා. කියන්නේ නැද්ද? කියනවා අයියේ. දීලා දැම්මා. නේද? ඒක දුක්ඛ නිරෝධය මේ ජීවිතයේදී අත් දකින්නවා. හැබැයි ප්‍රඥාව නැත්තම් මේක අල්ලන්න බෑ. දුක නිරුද්ධ වන මාර්ගයක් වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් තියෙනවනේ. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයම මේ ජීවිතය තුල ප්‍රායෝගිකව පුරුදු පුහුණු කළ යුතු අංග 8ක්. මේ ජීවිතයේ තුලදීම ප්‍රතිඵල ලැබෙනවා. ඒතර මේ ජීවිතයේදීම අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කිරීමේ මේ ජීවිතයේදීම සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. ඒක කාගෙන්වත් අහලා ලබා ගන්න එකක් නෙමෙයි. කවුරුත් පිරිනමන තනතුරක් නෙමෙයි. කවුරුත් දෙන සහතිකයක් නෙමෙයි. ඒක ධර්මයේ හැසිරීමෙන් ලැබෙන දෙයක්. මේ ජීවිත කාලයේදීම සකදාගාමී වීම වේවා අනාගාමී වීම වේවා අරහත්ත්වේ නම් වූ නිකලස් වීම වේවා මේ ජීවිත කාලයේදීම අත්දැකිය යුතු ධර්මතා. එතකොට ධර්මයේ සම්දිත්තිකයි කියලා කියන්නේ මේ ජීවිත කාලයේදීම අවබෝධ කරගත යුතු බැවින් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය සම්දිත්තික වනසේක කියලා සම්දිත්තික ගුණය දරා ගන්න ඕන. ඉතින් මේ ආකාරයෙන් ධර්මයේ ගැන හිත පහදව ගන්නට ඕනේ. ධර්මයේ ගුණ සිහි කරනකොට හිතේ රාග දේශ මොහ යටපත් වෙනවා. හිතේ තියෙන ඇදබව නැති වෙලා හිත ඍජු වෙනවා. මානසික නිදුක් නිරෝගී බව ඇති වෙනවා. ඇඟේ බරගතිය නැති වෙනවා. හිතේ ශාන්ත සමාධිය ගොඩ නැගෙනවා. ඒ ඔක්කොම මේ ජීවිතයේදී සම්දිත්තිකව අත්දකින්න ලැබෙන ප්‍රතිඵල. ඒක නිසා හැම දිනාටම මේ ලැබෙන වෙසක් ත්‍රි මංගල්‍ය ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා. හැම දිනාටම ආමිෂයෙන් වගේම පිළිවෙතින් බුදුරජුන් පුදා මාර්ගඵල අවබෝධයෙන් අමා නිවනින් සැනසීමට මේ හැම පිනක්ම මහෝපකාරී වෙත්වා කියලා ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා ධර්මයෝ පිනැති පින් කැමති සියලුම දෙවි දේවතාන් වහන්සේලා සාදුනාතනංවා සතුරු සිතින් අනුමෝදන් වනු ලබත්වා පොදුවේ දායක පින්නතුන් නමින් වගේම ඔබ අප හැමදෙනා නමින්ද අපවත්ී වදාළ පූජනීය මහා සංඝරුවනද රටදය වෙනුවෙන් දිවිතුන් සීලෝම වීරෝදාර රණවිරුවන්ද හැමදිනාගේම මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන්ව සනසිල්ලට පත්වෙත්වා සාදු අප ගුරුදේවෝත්තමයන් වහන්සේලා මහෝපාද්‍යයන් වහන්සේලා ප්‍රදාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයටත් ගුවන් සංස්ථාවේ කාර්යනීතු සීලෝම දෙනාටත් දායක පින්නතුන් ඔබ සීලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් රැස් කරන ලද උදාාර්ථර පුණ්‍ය ධර්මයෝ අමානිවන්සෝ පිණසම හේතු වාසනා වෙත්වා. ලබන්නා වූ ශ්‍රී සුබ විසක් තෙමගුල හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන ආමිසෙන් ප්‍රතිපත්තියෙන් තුනුරුවන් පුදන්නට හැකි වෙන යහපත් වෙසක් මංගල්‍යක්ම වේවා සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්칸තු ත්වං සදා තුනුරුවන්ගේ සූවිසි ගුණ සිහිපත් කරමින් පවත්වන විසක් ධර්මදේශනා මාලාවේ උතුම් වූ ධර්මයේ සම්දිත්තික ගුණේ ඉදහා පාමින් ධර්මදේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේ වරකාපුල හැලගල දන්නෝවිත අමරාවතිය සදහම් සෙනසුනේ ගරුවනුශාසක පූජ්‍යපාද කැලණී අජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා සාදු සාදු මෙම ධර්මදේශනාවේ සංයුත පෙතියකෝ කැසට් පටයක් ඔබට අවශ්‍ය නම් ඒ පිළිබඳ වැඩිදුරතුරු මෙම දුරකථන අංකයෙන් විමසා දැනගන්න. 0111 30 710 82 0111 30 ශ්‍රාවක පින්වත් ඔබටත් පුළුවන් මෙවන් වූ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්න. ඒ පිළිබඳ වැඩිතරතුරු මෙම දුරකථන අංකයේ විමසා දැනගන්න. 0112 697 140 0112 697 140 ආගමික අංශී දුරකථන අංකය. විදේශගතව සිටින ඔබේ ඥාතිත මිත්‍රාදීන්ට පුළුවන් ශ්‍රී ලංකා ගොන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවහන් ලබන මෙම ධර්මදේශනාවට සමන් දෙන්නට අපේ වෙබ් අඩවියට පිවිසීමේ වෙබ් අඩවිය www.slbc.lk වෙබ් අඩවියට පිවිසෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. සියලු දෙනා